නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි වින්නතුනි අපි දැන් මෙතෙක් දුර බයිබේරව සූත්‍රයේ බයිබේරව සූත්‍රය ජීවිතයත් එක්ක බලපාන අයිතිවාසිකම් සංවිධානය කරන හැටි වෙන්නේ. තමයි කතා කරන්නේ. ජීවිතයත් එක්ක බලපාන අයිතිවාසිකම් කිව්වහම අපේ ජීවිතවලට අයත් වෙලා තියෙන මොනවද කිව්වොත් හැම වෙලෙම පීඩාවකින් ජීවිතය ගත කරන අයිතිවාසිකම් තමයි. අපි කොහොම කතා කළත් මේ සාමාන්‍ය වටා පිටාවේ යම් කිසි ඔපයක් හැඩයක් දාන එක ඇත්ත. නමුත් ඒ ඔක්කොම ආශ්‍රේ අර කියන පීඩණයෙන් මිනිහා බේරිලා නැහැ. ඒතරේ මේ ප්‍රශ්නේ විසඳීමට වමනා කරන කොටස් අතරේ මේ බය වේව සූත්‍රේ අපි සෑහෙන දුරක් කතා කළා ඒ එතකොට ඒ කතා කරපු ඒ කොටස් වලින් අපි එක නිදර්ශනයක් ගත්තොත් කියපියෙන් Taman හුවා දැක්වීම කියලා එකක් කිව්වා. Taman කැපිලා පේන්න හදන්නේ. ඒතර ඒක දෙන්නන්නේ මොකද්ද? ඒ ඒ මානසික තත්ත්වයේ ඒ ආකාරය. ආපු හැටි සිතට ආපු හැටි ඒ වෙලාවට ඒ වෙලාවට යා යම් කිසි ආස්වාදයක් විඳින්න උත්සාහවත් වෙන වෙලාව. ඒ මොකක්ද ආස්වාදය? මම මෙහෙම මේ පීචමැද්දේ මම කැපිලා පෙනෙනකොට මම ටිකක් සෑහෙන කෙනෙක් වශයෙන් පිළිගන්නවා කියන ඒ පිළිගැනීම උඩ අර තමයි ආශාදේ කියලා ඉන්නේ. ඒකට මේ ආශාදේ විඳින්න ගිහිල්ලා මිනිහා එතෙන්දී ඒ කාරණයට ඉදිරිපත් වූ හැටියේ එයා නොසිතූ දෙයක් එතෙන්දී මතුවෙනවා. ඒක එයා කලින් දන්නවනම් ඒකට අහු වෙන්නේ නැහැ. මොකද්ද? එයා බලාපොරොත්තු වෙච්ච පමණට එයා බලාපොරොත්තු වෙච්ච පමණට ඒ දේ සාර්ථක වෙනවා නැහැ. එයා බලාපොරොත්තුනි යම් ප්‍රමාණයක පිළිගැනීමක් නම් අන්‍යයන්ගේ ඒක අසාර්ථක නොවුනේ අසාර්ථක අසාර්ථක වුණ නිසා සාර්ථක නොවුන නිසා යන්නේ ඇති වෙන්නේ ගැටුමක් පරාජිත කුජලයේ සිටේ ඇති වෙන හැඟීමයි ඒ අවස්ථාව ඇති ඔය එක නිදසුණක් මම ගිය පාර කිව්වේ වැන් කිව්වේ ඒකට මිනිහා ජීවිතයට පුරුදු වෙන්නේ මොකද්ද කිව්වොත් පරාජිතකමක් පුරුදු වෙනවා ඒ හැමදේම පරාජිත වෙනවා. ජයග්‍රහණයක් නෙවෙයි යා පුරුදු වෙන්නේ. පරාජිත වෙනවා. පරාජිතයේ කිය මොකද? යා යම් කිසිදයක් බලාපොරොත්තු වෙනවා. ඒක හැම වෙලෙම අසාර්ථක. ඒකට අපි <clears throat> දුක්ුණේ කොතෙන්ද කිව්වොත් දුක්ුණේ අර අසාර්ථක වූ තැනයි අපි දුක් කියලා තියෙන්නේ. පීඩාව විඳලා තියෙන්නේ හැම වෙලෙම අපේ අසාර්ථක වූ පරාජිත අවස්ථාවක තමයි අපි හැම වෙලෙම දුකේ කියලා කියලා තියෙන්නේ. ඒතකොට පරාජය වුණම හැඩ තියෙනවා විවිධ ආකාරවල හැඩ. දැන් කෙරේ. යම් කිසි බලාපොරොත්තුවක් ඇතුව සමාජය ආශ්‍රය කරන. ඒ සමාජය ආශ්‍රය කරන්නේ යම් බලාපොරොත්තුවක් උඩ නම් ඒ පුද්ගලයාට ඒ සමාජයෙන් ඒ බලාපොරොත්තු වෙන දේ ඉටුම් නොවනවා නම් ඒ පරාය ඒ හැම වෙලාවෙම පරාදයි. පරාදය කියන්නේ බලාපොරොත්තු වුණ අපේක්ෂාව සම්පූර්ණ කරගන්න බැරි වූ තැන. කටයුතු රටවල් පරාජය වෙනවා. එක එක බුද්ධලයා සමහර උදා ගන්න ගිහිල්ලා ඒකේ පරාජය වෙනවා. ඒ හැමතැනම පවතින්නේ මොකද්ද? බලාපොරොත්තු අසාර්ථක වෙනවා. එතන මෙතන එකක් පෙන්නනවා. එක්තරා යට ගියා මේ සංගීත රහස. ඒ පෙන්නන්නේ මොකද්ද? දැන් අපි කතා කළා ඒ පාරමේ කෙලතුළු කෙලතුළුකම කෙලතුළුකම දක්වා විකසන කෙලතුළු විදියෙන් කඩවටලා හිටන්නේ ඉමක් කොටක් නැතුව ඕනෑකට කතා කරනවා පැයකට කතා කරනවා විදිය කෙලතුළුකම ඉතින් එතන මිනිහ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඒ අතනාර අර හුවා දක්වන ක්‍රියාවමයි මේ කට කටින් කරගන්න හදන මිනිහා ඔය ඔය කියනත් අර කාරණයම සමාජයෙන් මම බලාපොරොත්තු වෙන ගතියක්මයි හැමතැනම තිබුණේ. ඒකට අපි ඔතෙන්දයි අපි කතා කරන්නේ. ඒකට සමාජයෙන් බලාපොරොත්තු වෙන දේ කාලාන්තරයක් මුළුල්ලේ උපන්දා ඉඳලා අදවනතුරු අපි පුංචය වෙලා හිටියත් අපි කෙටවර වෙලා හිටියත් තරුණිය වෙලා හිටියත් වැඩිහිටිය වෙලා හිටියත් දැන් නා කියලා. ඒකට මේ කාල සීමාවල වලදී මේ මේ පව කරපු හැම අවස්ථාවකදීම අපිට කුලිමකක්ද කියලා හැවුවොත් පරාජයකින් දුක් වෙච්ච එකයි අපි කරලා පරාජයකින් දුක් වෙලා තියෙනවා. මේකේ මුල් හේතුව මොකක්ද? මේකේ මුල් හේතුව අර පරාජිත නොවන විදිහට දැන් යම් කිසි කෙනෙක් රටක් ජයග්‍රහණය කරන්න යනවා නම් එයාගේ සීනාව, සීනා බලය සියල්ල තමාව ජයග්‍රහණයට පත් කරන මට්ටමින් තීරණම් ඕනේ එයාගේ. එයා ඒ යුද්ධෙට ඉදිරිපත් වෙනවා. නෑ ඉතින් කොහොම හරි මම ඒක කරගන්නම්කෝ කියලා ඉදිරිපත් වුණාට වැඩේ හරියන්නේ නෑ. වෙන්නේ මොකද්ද? එයා එතනින් පරාජය පරාජය වෙනවා කියන්නේ අදහස අසාර්ථක වෙනවා. එතකොට දැන් මෙතන අපිට වැරදිලා තියෙන්නේ කොතනද කිව්වොත් මෙතන වැරදිලා තියෙන්නේ අර අපි පරාජය වෙයිද නොවේද කියන දෙකේ සුද්ධතාවය. අපි මේ හිතන ක්‍රමය හරිද කියලා අපි විමසිල්ලක් නැතු හිතිච්ච හැටි කරන එකයි අපිට මේ වැරදිලා. අපි වැරදුනේ උන්නතන. ඔකට අපිට බෞද්ධයන් වශයෙන් අපිට උගන්ලා තියෙනවා හැම එකක්ම ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. ඈ ප්‍රත්‍යක්ෂ කරන්න කියන වචනේ බෞද්ධ වශයෙන් අහලා තිබුණාට අපි දන්නේ මේ ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ මොකක්ද කියලා. ඔය ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ ඔන්නේ කොටසක්. මොකක්ද? තමා කරන්න යන්නේ. ඒ ඒ ක්‍රියාව තමාට සාර්ථක කරන්න පුළුවන් වංගුම් හේතු හේතු ප්‍රත්‍ය තියනවද නැහැ. ඒකට අපි ගත්තොත් ඉතාලම උසස් විදේ පෑන වකරි අරගෙන ඊ පෑන පිළිබඳව අපි තබනවා ලොකු විශ්වාසයක්. මොකද්ද මේ හොඳ වර්ගයේ පාකර් ක්‍රිස්ටාන් කියන ඒ જાතිය හරි මොකක් හරි ලොකු වර්ග එකක් මේක. ඒක දැන් දහස් ගන්න. එතකොට මේකෙන් මම ගණනේ හැටියට ගණනේ හැටියට ඒකට වියදම් කරන ප්‍රමාණය හැටියට ඒක හදලා තියෙන මේ නිබ්බේකාරවම කොහොම වටිනාකම හැටියට අපි හිතනවා මෙන්න මෙහෙම මේකෙන් වැඩ ගන්න පුළුවන්. අන්න ඒකේ එහෙම වැඩ ගන්න පුළුවන් කියලා හිතුවේ කොහොමද? ඒ පෑනේ තියෙන අභ්‍යන්තර ශක්තිය දැකලා නෙවෙයි. බාහිර තත්ත්වයට. බාහිර දේවල් නම් ඒක රත්තරන්ලු මොන වර්ගයේ මොන රත්තරන් දැන් නැහැ. රත්තරන්ලු ඉතින් මේ පාට තියෙනවා. බාහිරෙන් බලලා ඊයේ තීරණය දෙන්නේ. ඒකට මේ පෑනේ අභ්‍යන්තරේ බලන්නත් බෑ. පෑනේ අභ්‍යන්තරේ බලන්නත්. මොකද පෑනේ එක ජීආර් කොල්ල මේ උණු කොල්ල ආයි පැනක් හම්බෙන්නේ නැහැ කරන්න බෑ. එතකොට දැන් මෙයා මේ මෙයා වැඩි වෙලා තිනවා ප්‍රශ්න දෙකක් නැද්ද? මොකද ප්‍රශ්න දෙක එකක් නම් යමක් කරනකොට ඒකේ සුළුමුළු හොයලා හිටන් Tamande ඒ අදහස් සාර්ථක වේද නොවේද කියලා දැනගෙන ඉදිරියපත් වෙන්න ඕන එක පැත්ත. ඒ දැනගන්න අපි ඉදිරිපත් තියේදී ඒ දැනගන්න තියෙන කරුණේ බෑ ඔය අපට ඕනේ හොයාගන්න ඒක ඔක්කොම සැඟවිලා. පයින් පුළුවන් ක්‍රමයක් නෑ දැන් අපි කියමු පුජ්‍යලේ. ආ මේ වර්ෂ බොම් හොඳ පිහිනා වෙනවා මට හුඟක් සහායක ඉන්නවා නිරන්තරයෙන් මාගේ දුක සම්බන්ධ නෑ හොඳ විදියෙ. අපි එහෙම කියනවා. නමුත් අර ක්‍රියා එකකින් ගත්ත තීරණයක් අභ්‍යන්තරයේ මොන කුණුකම් ගල් ඒ පුජ්‍යලයා ගාව තියෙනවද දන්නේ. අන්න එතකොට යා බැදි වෙනවා. අර කොරන්න බැරි දෙයක් පැත්තකින් මේ කරන්න බැරි දෙයක්. අනිත් පැත්තෙන් එහෙම නොකර මේ වැඩේ ගැන ඉදිරිපත් වෙන්න එපා කියන නුසුදුසී කියන තීරණයකුත් තියෙනවා. මෙයා බැරි වෙනවා මේ දෙක අතර. ඒකට දැන් මේ දෙක අතරට මැදි වූ පුජ්‍යලයාගේ හැම වෙලෙම පවතින්නේ මොකද්ද? සැකේකුයි බයකුයි දෙකක් පොදිනවා යාගේ. ඒ සැකේයි බය තමයි අපි මේ මෙතෙක් දුර කතා කරන්නේ. මෙතෙක් දුර කතා කරනකොට මම කිව්වා මම මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ විශ්වාසදායක සැකයක් උඩයි බය බය සකස් වෙන්නේ කියලා. ඒතර දැන් ඔන්න අපි මෙතෙක් දවස් කතා කරපු අදිතාලමට ඔන්න දැන් වැටුණා සැකයක් අස්සේ බයක් උපදින බව. මේ සැකයයි මේ බයයි. සංවිධාන වීමට සංවිධාන වීමට මේ උදව් වෙන හේතු අර ක්‍රියාවල් වලින් අපි නොදන්නා කම උද අර ක්‍රියාවල් වලින් අපේ හැම වෙලේම ගැටුමක් සිටේ පාවු ගැටුමක් සිටේ ඇති ඒ ගැටුමේ කිවි මොකද්ද තමයි ඉදිරිපත් වෙනකොට අර හැම එකම හරියාදෝ නොයාදෝ කියන අවිශ්වාසයේ උද හරි ගියොත් හොඳයි නැත්නම් අමාරු වැටෙනවා කියන අර අමාරු වැටෙන පැත්තෙක් අපේ තියෙන හැමිස්සම රහස් ගැටුම. මේ ගැටුම උඩ ජීවිතයක් සකස් වෙච්චහම අන්න ඒ ජීවිතේ කිම දෙන්නේ කන්නේ දෙන්නේ ඒ ජීවිතය සකස් වීමේදී ඒ ජීවිතය ඇතුලේ ඔය කියන බය ඇති කරන සංවිධානාත්මක ස්වરૂපයක් හැඩ ගැහෙන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඍතු ගුණය ගැන දෙපැත්ත දෙන්න. ඍතු ගුණය ගැන කතා කරනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා මේ පසළොස්සක් අටවක් එතකොට මාස පොයාදී ඔය පොය හතරක් තියෙනවා ඒ හතර. ඔය හතරේදී මිනිසාගේ ඒ ඒ අවස්ථාවලදී මිනිසාට ඒ ඒ සූත්‍රයේ පෙන්නනවා මේ රූප දර්ශනම් වෙනවා. මේ දර්ශන කියන්නේ ඉතින් සිත කම්පණය කරන හැඟීම වෙනවා. මේ මොකද්ද මේ කියන්නේ? අර ඒ ඒ වකවානු වලදී චන්ද්‍රයාගේ ගමන් මාර්ගය ඔස්සේ ඒ චන්ද්‍රයාගේ ගමන් මාර්ගය ඔස්සේ ඒ ශීතමේ යතුගුණයාගේ ගුණේ අඩු වීම වැඩි වීම අඩු වීම වැඩි වීමට අනුව අර විරිසංතාණය සංතානේ කම්පන ඇති කළා බය ජනක දර්ශන බය ජනක හැඟි සිලක්ෂ ආදී ඇති කරනවා කියන්නේ දැන් මේක අපි මේක මොකෙන් වුණාද කියලා අපි දන්නේ නැහැ ඒක නිසා අපි මේ පැත්ත අපි කපා දාලා තියෙනවා නමුත් එදා උගතුන් දැනවතුන් හිටපු ලෝකේ ඉතාම උසස් පිළේ දැනුතුන් හිටපු ಭಾರತයේ අය මේවා රහස් මේ රහස පයාගෙන ඊට අනුකූලව තමයි තම තමන්ගේ පැවතුම් සංවිධානය කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ දුරට ඒක නිසා තමයි ඔය බොහෝ දුරට ඔය ශාස්ත්‍රය එහෙම තුන්නේ එන කොය රෝග කොයවත් නෑ ඔච්චර ශාස්ත්‍රමත් වෙච්ච රට හැම එකටම ශාස්ත්‍රයක් තියෙනවා ඉතින් ඒ ඔක්කොම හදුනේ ඔන්න ඔය කාරණේ උඩ මොකද්ද ඒ ඒ ඍතු ගුණයන්ට අනුව ඒ ඒ පුජ්‍යලයාගේ ජීවිතේ ඒ අවස්ථාවලදී සමහර වෙලාවට මාස භෝජන සමහර 15කට ඒ වගේ මේ පසළොස්වකට අටවකට අතර කාලේ මේ නොයේ নানা ස්වરૂප ගන්න බව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ ස්වરૂප වශයෙන් මොකද්ද බුදුහාමුදුරුවෝ කියේ හැම වෙලෙම කම්පණයකට බර ගොදුරු කරන හැඟීමක් ගැනීමට ඒ ඉස්සින් සමාජ ලැබෙන සාත්තු ලැබෙන උපකාරයේ මෙහි අර කම්පන ඇති කරනවා කිය. මේ කම්පන ඇති කරන හැටි තමයි දැන් මේ බය වේරම සූත්‍රයේ මෙච්චර ලාභ සත්කාර කීර්ති වීර්ය මේ මොනවාද මේ හුවා දැක්වීම ආදී වලින් විනය එක්කාසු කරන්නේ මොනවද? විනය ජීවිතයේ ඇතුළට එක්කාසු වෙන්නේ අර නානා තරාතිරං වර ලෝකී ආකර්ෂණික අයිතිවාසිකම්. নানা ආකාරවලින් ඒවත් එක්ක වැඩ කරන ශක්තියක් කාන්දම් ශක්තිය තමයි මේ කුජලයා මේ ජීවිතය ඇතුළේ සංවිධානය කරන්නේ. ඒ සංවිධානය කිරීමේදී ඒ ඒ අපේ ළඟ තියෙන ඒකාන්දම් ශක්තිය කියන කාමයේ කියලයි ඒකාන්දම් ශක්තිය අපේ ළඟ තියෙන කාන්දම් ස්වરૂපයන් ශක්තියින් කම්පණය කිරීමට තරම් සුදුසු ආකර්ෂණයක් බාහිර ලෝකයෙන් ලැබෙනකොට අපි දන්නේම නෑ නිකන් නිකන් එන්නේ කියනවා. සමහරවිට එක් එක් කතාවයාගේ සිස්සුන් දෙන්න සමහර නිකන් උන්න ගමන් බලාපොරොත්තු නැති බය උපදිනවා. নানা ආකාරවල විදුම් දෙන කම්පන ඇති කරන ස්වરૂපයක් ඇති. ඉතින් බුදුහාමුදුරුවෝ වදාරනවා මේ කියන මේ දිනවකවානු වලදී උන්වහන්සේ මේ ස්ථාපේ මේ යම් යම් භයානිකයේ කියලා සම්මත කරන ස්ථාන ඒවත් මේකට අදාළ වෙනවා මොනවාද අහවල් ස්ථාන අහවල් දාර දැන් මේ දැන් තියෙනවනේ කතාවල් දැන් ඔය අපි දන්න තැනක් තියෙනවා දැන් ඔය කූරගල ස්ථානයේක මේ බදාද දවස් වලට ගින්නක් ගින්නක් පේනවා කියලා අමතයක් තිබුණා. ඉතින් මම එදා ඉතින් ඉන්න කාලේ මේ ගිහිල්ලා ඒක බැලුවා. හැබැයි මට ගින්න දැක්කේ නැහැ. නමුත් අර මිනිහෙක් කෑ ගහනවා අන්න ගිනි ගන්නවා කියලා. මම දෙොට්ට බැලලා බලනකොට ඒක නිමිලද කොහෙද? නමුත් එහෙම සම්මත තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වදාරනවා උන්වහන්සේ ඒ බෝධි සම්භාරයේ පුරුණයි කිව්වේ දුෂ්කර්ක්‍රියා සමයේදී ඒ බෝය ඒ දිනවල දිනවකවාංගොලදී යම් නම් ඒවට සම්මත වෙච්ච ස්ථාන තිබුණා නම් ඒ ස්ථාන වලට ගිහිල්ලා උන්වහන්සේ පරීක්ෂණ පැවැත්වුවා කියනවා. පරීක්ෂණ පැවැත්වුවා ඒවායින් උන්වහන්සේ විසින් දත යුතු කරුණු තේරුම් ගත යුතු කාරණා මේ චිත ජීවු කිරීම සඳහා අවබෝධ කටයුතු කරුණු උන්වහන්සේ පරීක්ෂණ කළා. මේ මොකද්ද මේ පරීක්ෂණය? මේක අද අපිට අවශ්‍ය පරීක්ෂණය. මේ පරීක්ෂණයේ කිව්වේ උන්වහන්සේ එතෙන්ද ගිහිල්ලා උන්වහන්සේ ගිය නිසා ඒ දේවල් නැති වුණා නෙවෙයි. ඒ වගේම උන්වහන්සේ ඒවා නැති කරන්න වෙන උපක්‍රමයක් ඒ තැන් වලට අරන් ගියෙත් නැහැ. උන්වහන්සේ සාමාන්‍ය තාපසින් වහන්සේ වශයෙන් එතෙන්ද ගියා. එතන ගිහින් වාඩි වුණා. දැන් මේ මොකද්ද මේ උන්වහන්සේ කරන්න යන්නේ? ඕනම එකක් මා කරා එනවනම් ඒ එන එක මම ජීවිතේ යාපත වෙනස යොදා ගන්න වුවමනා කරන උපක්‍රමය මම තේරුම් ගන්න. ඕකටයි උන්වහන්සේ වාදේ. වෙන කිසිම කරුණක් නැහැ. ඕකයි උන්වහන්සේ අදහස. මේ ස්ථානයේ යම් කිසි විකෘති ස්වરૂපයක් මට මට පරාවත් ආරෝපණය වෙනවා නැත්නම් යොමු වෙනවා. ඒ දෙයින් ඒක විකෘති උනේ මොකද්ද? ඒකෙන් මට කරන්න හදන්නේ මොකද්ද කියලා මම ඉගෙන ගන්න ඕන මේක. නැත්තම් මේ ලෝකෙ ඔක්කොම සම්මත පිට හිටියා. ওই සම්මතේ දැන් අවුරුදු දහස් ගණන් ආවා. ඉතින් කවුරුත් දන්නේ නැහැ මේක මොකද මෙහෙම වෙන්නේ කියලා. අර සම්මතයි ඒ තැන් වලට මිනිස්සු යන්නේ හැන්දෑවේ 6 වෙනකොට පැනලා දුවනවා. ඒක ඇයි එහෙම කරන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුරක් බුදුහාමුදුරුවෝ බෝසත්ත්වෝ හැන්න ගිහින ඒ ස්ථාන පාවිච්චි කරනකොට උන්වහන්සේට වැටුනේ මේකයි. මොකද්ද? අර හිතේ අර හිතෙන් කියන්නේ මෙතන නරක තන. මෙතන නරක තන කියලා ඒ මට්ටම ඇතුව එතෙන් යනකොටම දැන් හරියට අර කොකා ගස්සන්න අර සුක්කානමට ඇඟිල්ල තියාගෙන යන්න වගේ වැඩක්. අර එයා හිතාගෙන යනවා මෙතන ටිකක් භයානික තැනක් ලු කියාගෙන යනවා. දැන් භයානිකත්වයේ මෙයා ගාව තියෙනවා. එහෙමද? පොඩ්ඩක් මුකුත් හරි තුක් ගන්නවා රද්ද වුණොත් ඩොක් ගාලා මෙයා විරුද්ධ වෙන්න හැඟීමක් තියෙනවා මෙයා ගාව ලෑස්තියක්. ඊ ලෑස්තිය උඩ මෙයා යනවා ගිහිල්ලා ඔන්න මොකක් හරි ඉතින් මෙයා ඇස් දෙක පියාගෙන හරි ඇස් තරගෙන ඉන්නකොට කොහෙන් හරි ඔන්න ක්‍රාස් ගන්න අධ්‍යක් යනවා. ඒ පැත්ත බලන්නේ මෙතන සම්පූර්ණයෙන්ම කම්පණය වෙලා. ඒ හේතුව මේ බුදුහාමුදුරුවෝ මේ කටතාවට ඒ අපිව නිකන් අමාරුවේ දාන්න අපිව අවනත කරන්න මේ ධර්මයක් ඉදිරිපත් කළේ නෑ ඒ සියුක්ති සියල්ල ඇතුළෙන් නැතුවේ මෙන්න මෙහෙමයි ලෝක ජීවත් වෙන්න ජීවත් ජීවත් වෙන්නේ ශාස්ත්‍රයේ බුදුහඳුරුදු සහගම දුන්නේ නෑ ඒතර මේ ජීවත් වෙන්නේ ශාස්ත්‍රයේ පරීක්ෂා කරලා නිහිතෙන්ට ගන්න උන්වහන්සේ පරීක්ෂණ පැවැත්තුවා ඒ පරීක්ෂණයේදී උන්වහන්සේට තේරුණේ වැරදි කාර්යය අර සරාස් ගාපු වවුල නෙවෙයි. වැරදි කාර්යය ආපු මම මතේ ආපු ආකාරය හරියි. ඔතන මෙතන භයානික තන. ඒ කාගේ සම්මතයක් ලෝක සම්මතයක් කරගහගෙන මම මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ සම්මතයෙන් මටත් බලපානවා මම ඒක කරගෙන ආපු නිසා. දැන් මෙතන වැරදිලා තියෙන්නේ ඒ වවුල් සද්දෙට. වවුලගේ රාස්කාපේක නෙවෙයි මගේ සම්මතේ. ඒකට උන්වහන්සේ තීරණය කළා හොඳයි ඕන එකක් ආවා. හැම එකක්ම හැම යකෙක්ම හැම යක්ෂණියක්ම මම පිළිගන්නවා. භූත මොන පෙරේදී ඕන එකක් පණ්ඩිතාලල ඕන එකක් ආවොත් මම පිළිගන්නවා මේ හැම එකක්. ඒකට හැම එකක්ම මම පිළිගන්නේ කියලා හිතපු තැන බුදුහාමුදුරුවෝ වදාරනවා. මට කිසි දෙයක් කම්පණයකට දෙයක් දුන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා හරියද කවුරු වගේද කිව්වොත් කඩේ මුදලාලිවා මොකද කඩේ අරගෙන බලා ඉන්න කවුද බඩු ගන්නේ ඉතින් මම ලෑස්ති වෙලා මුදලාලි ලෑස්ති වෙලා ඉන්න ආපුවම ඉල්ලපු දේ ඔතන දෙන්න ඒ වගේ මම හැම වෙලේම ඒ ස්ථානේ ලැබෙන දේ පිළිගන්න ලෑස්ති වෙන්නේ ලැබෙන දේ පිළිගන්න ලෑස්ති වුණාම මට හුණයි මේ දිගච්චලි කෑල්ලක කුලකට වැටෙන. ඊළඟට ඇහුනේ කිව්වා මේ අත්ෙන්දලා මේ අත්තට කුරුල්ලේ පයින්නවා කරි. කොයි ශබ්දරෝ මේ වෙනවා. ඒක ඇත්ත. විශේෂයෙන්ම අනිශබ්ද වේලාවන ප්‍රකටව විදලිනවාදී. කිසිම තැනක කිසිම වරදක් තිබුණේ නැහැ කියන එක නම් කිසිම තැනක කිසිම යකෙක් දැක්කේ නැහැ කිව්වා භූත පිසාච කුම්භාණ්ඩ මොන කෙනෙක්වත් දැක්කේ නමුත් ඒ ඔක්කොම මගිලදයි කියලා. මම තමයි කිව්වා යකා. මම තමයි කිව්වා කුම්බාණ්ඩ. මේ ඔක්කොම මමයි මගේ ළඟ ඉන්න කුම්බාණ්ඩය මාව බය කරනවායි කියලා උන්වහන්සේ පෙන්නවා දැක්වා. එතකොට මේ මොකද්ද මේ අපි මෙතනින් මේ ගෙන අර පානවා යම් කිසි යම් කිසි මොට්ටක් ඉස්සරහට මේ මොකද්ද මේ? අපි ලෝකෙටම ඉනවා ලෝකය. මේ ලෝක ජීවත් මේ රටේ ජීවත් වෙන්න. ඉතින් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ. අන්න ආවලා එක නම් කොහෙත්ම බෑ. කියන එක නිසා ආවල් තැන අපිට බෑ. ගැලපෙන්නේ නෑ. දන්නවනේ එයත්නම් හැසිරීමේ ඔතන මිනිස්සුන්ට හිතේ. මේ මොකද මේ? මේ අඬා දන්නේ මිනිස්සෙක් නෙවෙයි. යකේ. එතන ඉන්න ඇත්තක එයාගේ මේ අද බුදුරු කණ්ඩායම. එතන ඒකට මොකද වැරදි බුදුහාමුදුරුවෝ පෙන්වන කිසිම ලෝකදාසියේ කිසිම ඍතුවක් කිසිම මිනිසෙක් කිසිම සතෙක් මොනව අහසවත් ඔය ගහනෝක පුත් දැක්කා සම්පූර්ණ මෙලා නිදාස් කරා ඔබ පිළිගන්නේ උඹේ ළඟ ඔය කියන සියලු වැරදි මිලකයි තියෙන්නේ උඹට කම්පනේ උඹට උඹට දුක් දුන්නේ උඹේ ළඟ තියෙන එක මිස ලෝකෙන් කවදාක කිසි දවසක කඩක දුකක් දීලා නැහැ. ඉතින් හේතුව මොකද්ද? ශ්‍රද්ධාහන එක නම් උඹ උපන්නේ නැහැ. උපදුනා සසරට වැටුණා සසර ආශ්‍රේ නොඑක් නොඑක් ශක්ති මිලඟ නිර්මාණය වුණා ඒවත් එක්ක යන වස්තුව ඒ ලෝකෙන් ලැබෙන දේවල් එක්කේ වස්තුවේ තියෙන ශක්තිය ගැටෙනවා ඒකේ ඒක දැන් අපි කියමු ගලක් වතුරට වැටිච්චාම ගල යටට යනවා. යටට යනකොට ගල ඉදින් හොය යන විදිහට යනවා. මොකද ගල කිව්වේ නෑ මේ මේ මම මේක දිරෙන්න ඕනේ කියලා ගල කියන දියට වටලා ඉදී යටට ගියා. ඉතින් ගලයට ගල දියට තියෙනවා. එතකොට දැන් මේ ගලේ තියෙන නිදහස මොකද්ද? ගල ආරක්ෂා කිරීමට ගල බාර අරන් නැහැ. එහෙමයි. ගල ආරක්ෂා කිරීමට ගල බාර අරන් නැහැ. ගලේ කිව්වේ නම මෙතන තියෙන ශක්ති වස්තුවක්, ශක්තිය ගොනු වෙච්ච වස්තුවක්. ඉතින් ඒකට වෙන දෙයක් නෙයි. ඉතින් රෝල්ලි රෝල්ලි සමානලාට වටිනා රවුම් ගල් හැදෙන්න පළහැක්කේ තියෙනවා. ඒකද දැන් අපි මේ දුකට පත් වෙලා තියෙන්නේ මොකද්ද? ගලට වඩා වැඩි අයිතිවාසිකමක් අපිට ලැබිලා තියෙනවා. මොකද්ද? විඥාන ශක්තිය. දැනෙනවා. ඒ දැනෙන ශක්තිය උඩ තමයි අපි මේ හොරාල්ලන්නේ හොඳ දේ දැනගන්න ඕනේ. මොනවා? හරි සෞම්‍ය දේ දැනෙන්න ඕනේ. හොඳ ලක්ෂණ දේවල් පෙනෙන්න ඕනේ. හොඳ විහිවි හඳ ඇහෙන්න ඕනේ. ඔක්කොම ලෝකෙ මට වඳින්න ඕනේ. මම එකෙක්වත් වඳින්නේ නැහැ. මට ඔක්කොම අඳින්න ආදී වශයෙන් මේ ඔක්කොම මම කියන එකට මම බදාගෙන ඒ හැඟීම උඩ ජීවත් වෙනවා වෙන නිසා එයා ලෝකේ pore කල්නවා මේ කියන අර මට වැදුම් ගන්නයි මට සැලකිලි ඒ pore කල් මෙන්න මේ pore අර ඇල්ලීමේ චේතනාව මතුනේ ශාරීරිකව පවතින අර කාම ශක්තිය නැත්නම් කාන්දම් නිසායි ඒක අපි පිළිගන්න. ඒක නිසා ඒ කාණ්ඩමේ වරදක් මේ නැත්තම් කාමයේ වරදක් මේ. ඒක නිසා මේ කාමයේ වැඩ කරන හැටියට ඒවා බස්ස ගන්න ක්‍රම යොදමින් දැනට ලැබෙන එක මා පිළිගන්නවා. යකෙක් ආවොත් වාඩි වෙන්නේ කියනවා. ඈ ඇඹුල කපන නැත්තම් ඇඹුල කපන්න බ්ලේඩ් එකක් දෙනවා. ඉතින් ඔය විදියට ඔක්කොම එක්කම මගේ සුනද භාවයක් තියාගන්න. කායික සුවඳ වාවය. හැම එකක්. අහවල් එක එක සුවඳභාවයක් නැහැ කියන අස්කරණ එකක් ලෝකේ නැහැ කිව්වා මේ බුදුහාමුදුරන්ගේ පරීක්ෂණය යට. සුවඳභාවේ හැම එකක්. මොකද්ද මේ සුවඳභාවය කියලා කියන්නේ? මේ සුවඳභාවය කියලා කිව්වේ අර ජීවිතයේ ඇතුලේ තියෙන අර නපුරු කම්පන නිෂ්පාදනය කරන කාන්දව. ඔන්න ඔතනයි මේ මේකේ කොටස. මේක වැදගත් කොටස. ඒ කාණ්ඩම පතින් නැගී ඒමට හේතු වන විදිහ අපි සිතිවිලි සංවිධාන කරොත් අර මෙතන බය ඇති තැනක් කියලා කලින් ගිහිල්ලා වාඩි වෙච්චා බය වෙන්න වගේ දැන් යාගේ අර ආකර්ෂණයේ ගැටුම් පැත්ත ගැටෙන පැත්ත අවදි කරගෙන ඒ ගිහින් වාඩි වෙච්චා මේ ගැටීමක්ම සිද්ධ වෙනවා තුළ දැන් මෙතන සුහඳභාවය කිව්වේ මොකද්ද? කැටුමක් නැති සත්‍යයකට සිත සංවිධානය කරනවා. සිතේ ගන්නවා ඒ තීරණය. මොකද්ද තීරණේ? ඕනම කෙනෙක් මොනවද කරන්නේ? ඒ ඔක්කොන්ටෝ මම යටත් මම යටත් වෙන්නේ බය, පැටි ගැනීම අරවට මේවට නෙවෙයි. මගේ ජීවිතේ දුකටපත් කරන ශක්තිය නැති කරගන්න මට සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔක්කොන්ටම එකඟයි. ඒ එකක වෙලා තමයි ලෝකේ උත්තම ශ්‍රේෂ්ඨය මේ සැපේ කියන එකටපත් වෙන්නේ. ඒ සැපේ කියන එකටපත් වෙන මේ මට්ටම හදාගන්න ලෝකෙට ගැති වෙලා යට මේ යටත් වෙලා අරම නිකන් නිහාලු ගති නෙවෙයි. නිහාලුකමක් නෙවෙයි ඒක. ඒක මගේ මා පිළිබඳව ගති යුතුකමක්. ඒ ලෝකෙන් මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකයට මගේ යමක් ඉතුරු වෙන්න කියනවා ඒක මා හැම වෙලේම ඉටු කරනවා. ඇයි මං එහෙම කරන්නේ? ලෝකෙන් මම මොකද බලාපොරොත්තු වෙන්නේ? සැලකිලි ගෞරව සම්මාන පුද පූජා මොකුත්. මගෙන් ලෝකෙට යමක් කරන්න තියනවා නම් ඒක මා කරන. ඒකෝ ඒ මිනිස්සුන්ට කරනවා නෙමෙයි මේ මෛත්‍රී සිතේ ලක්ෂණය. මොකද්ද මෛත්‍රිය කියන්නේ? රත් වීම, ගිනියම් වීම, ඒ වගේම දැඩි ආප ස්වરૂපේ මතුවලා ගැටුම් ස්වરૂපේ තත්ත්වය අඩු කොන්න එක්තරා සංයෝග කරන චිත්ත සංයෝගයක් තමයි ඒ ඒ චිත්ත සංයෝගය හදන්න මෙන්න මේ අදහස් දෙක එක්කාසෙන්න ඕන මොකක්ද අදහස් දෙක ලෝකේ ඕනමට දෝෂයක් කරනවා ඒ ඔක්කොම මම විශ්න මගෙන් මේ මිනිසුන්ට උදව් කරන්න යන ඒක මං කරනවා හොඳයි අපි කියමු ඒ මිනිහා මට ගියේ හුණියම් කළා ඒ හුණියම් කළා වැටේ වැටයින් තිබ්බ නැත්තම් පොඩුල්ලන් තිබ්බා කූණියම අන්නන්න හැන වැටේ මැරිලා වැටෙන එක. නමුත් ඒ මිනිහා කූණියම කියලා වැටේ පැටලිලා ඉන්නවා දැක්කහම ඒ මිනිහව වැටෙන් පැටලිච්ච ගලවන්න මම යනවා. මට ඒ මිනිහා වුණේ උගල. නමුත් ඒ වුණේ මෙයා කරපේක මම ඒ මිනිහා වැටේ පැටලිලා අර සරමිරේ නිසා අහ පොඩ්ඩෙන් පොඩ්ඩෙන් කියලා විජහට අර්ථ ගලවන්න දැන් කියන්නේ. එතකොට දන්නවා මෙයා මෙතන මේ කොයි මිනිහයි මේ කූණියම තිබ්බේ. හරි කූණියම බේරෙන්නත් මා දන්න ගන්න ඕනේ. ඒ මිනිහා උදව් කරගෙන සසර දුකෙන් බේරෙන්නත් එක වෙලාවෙ දෙකම කරගන්න. පාරවල් දෙකයි. ඒ කියන්නේ එක වෙදිල්ලෙන් දෙපැත්තම දෙන්නෙක් තිබ්බා වගේ ඒ වෙලාවේ අර අරකට කේන්ති නොගැනීමත් දෙතනේ මිනිහට උදව් කිරීමත් කියන මේ දෙකේදී කෙනෙක් අහන්න පුළුවන් සමහර විට මොකද්ද ওই නමුදේ කරපු ගොම්වැටේ තේරුම සම්සිතනේ ඕක සිද්ද ඔය භූමියෙන් ඉතින් තමයි එමිනිය කම්බිය පැල්ලෙන් ඉතින් ගලවන්නත් දැන් ඉතින් මොකද එයා එහෙම කියන්නේ හ්ම් එයා එහෙම කියන්නේ අර අර මට්ටමට එයාගේ සිටිවිලි බැහැලන්න ඇවිල්ලා නැති නිසා එයාගේ ගුරුකමෙන් මෙයාට වැඩක් නැහැ ඒ මොකද මෙයා ඉන්නේ පහත් තැනක ඒ කතා කරපු ඉන්නේ ඉන්න පහත් තැනක මෙයා ඉන්නේ උසස් තැනක අන්නේ උසස් තැනක කෙනෙක් අවවාදයක් ගන්න ඕන උසස් කෙනෙක් වුණ ඔතන අරකින් ප්‍රයෝජනය ගන්න පුජ්‍යලෙක් ආනම් ප්‍රශංසා කරන්නදී සම්සවාගයයි බොහොම කලාතුරකින් හම් වෙන්නේ මට දැන් හම්ුණා සම්සේගේ දර්ශනේ මට මහා ප්‍රීතියක් කියලා එයා ප්‍රශංසා කරනවා මොකද ඒ කාරණෙන් තමාට ලැබෙන ලාභය ප්‍රයෝජනේ සියල්ල උදන්නා නිසා ඔන්න ඔය විදිහට ඒ සංවිධානයේ තමගේ චිත්ත සංයෝගය හදන පුජ්‍යලයාට ලක්ෂණයක් පෙන්නවා අර දැන් ඔය යම් යමක් තමන්ගේ කියා ගත්ත එක හැර අරින් අනිත් ඒවා වෙන් කළා තෝරලා ඒවාට පහත් කොල්ල සලකන ගතිය ආකාරයි. ඒක ආජීවකවරු විද්‍යා, ආපසවරු විද්‍යා, නිගණ්ඨ විද්‍යා, ද්වේකාගේ ශ්‍රමණ වේශධාරී විද්‍යා, ද්වේකේකයි. කොහොමද දැන් යම් කිසි කෙනෙක් එලි මේ තමා මේ නියම මඟට වැටලා අපි මේ බෞද්ධ දර්ශනය හොඳට පාවිච්චි කරමින් මෙයා ඒවා ඇසුරු කරන වෙලාවට ඒවා ඇසුරු කරන වෙලාවට ආන්න අර තියෙන්නේ නිගන්ඨාරාමයක්. හරීම මෝඩ මිනිස්සුනේ උන් කවද ගොඩ එන්නේ මිනිස් සමාරිය දාගෙන දලනවා. උන් කපටි. අන්න උන්ට බයි. මෙතන තාපසාරාමයක් තියෙනවා. ඔය අනිත්‍යය කියලා උන්ට දොස් වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා ඒක වෙනසක්වත් ඔය ආකාරයෙන් නෙමෙයි ලෝකයේ ඒවා පිළිගන්නේ. කොහොමද? ඒවා හැම එකකම ඒ පූජනීය ඒ සමාජයේ අයිතිවාසිකම් තමා පක්ෂ වූ පැත්ත හැර ඒ කියන්නේ පූජනීය ස්ථානවලින් පෙන්නන්නේ ඒකයි. තමා පක්ෂ වූ පැත්ත හැර අනිත් අපි කියමු ඒකට දැන් සුණක් වශයෙන් ඔන්න අපිට බෞද්ධ වශයෙන් ඔන්න පල්ලියක් පේනවා. සමහරවිට මුස්ලිම් පල්ලියක් පේනවා. සමහරවිට කෝවියක් පේනවා. පල්ලිය පේනකොට ඔය ඔය මෙන්න දැන් විතරක් එකක් හදනවා. ඔන්න අතනක් එකක් හදනවා. කියලා මේ ළඟදිත් එක්කෙනෙක් ওই ප්‍රශ්නේ මම ඇහුවා. හම්සලා ඉන්නේ පල්ලිය ඇද්දොත් මොකද කරන්නේ කියලා. මං කිව්වා පල්ලි ඇයිද පන්සලට ගියොත් මොකද කරන්නේ? කච්ච පියාගෙන යන්නේ කියලා. මොනවද කියන්නේ? පල්ලියට පන්සලත් එක්කයි මත් ඒ ගැන ගෙවල් දෙකක්. ඈ ඒ වගේ දැන් හොඩේදී තියෙන අපේ අල්ලපුවත් කොච්චරි වල් දිනවද? ගෙවල් පුරුත්තක් තියෙනවා. හ්ම් ඔතන තමයි වැරදිච්ච තැන කියලා. මම කිව්වා ඉතින් මෙතන පෙන්වන්න මොකක්ද? තමාගේ ලක්ෂණයක්, තමාගේ ජීවිතේ ලක්ෂණයක් බලාගන්න ලකුණ බුදුහාමුදුරු පෙන්වනවා. මොකද්ද? මේ අත්පුත් ඒ වීර්ය කරනවා එලාගේ සැනසෙල්ල පුතා. අනේ ඒ අයටත් කොහොම සැනසෙල්ල ලැබුණත් මා සතුට වෙනවා. ලැබුණාද නැද්ද දන්නේ නැහැ. ලැබුණොත් හොඳයි. පල්ලියේ ඉඳගෙන හරි ඒ වගේම මොන ස්ථානයේ වුමේ මේ නරිගුලක ඉඳගෙන හරි තියෙනවා නම් එයාට සැනසෙල්ල ලබන්න ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ මේ පල්ලියේ මේක මුස්ලිම් පල්ලියේ මේක මේ අහවල් එකේ මේවා මුකුත් ඕකේ නෑ. අපට ඕන මිනිහා ශනසිල්ලේ ඉන්න විතරයි. අනේ තමුසලා ඔය දරන හැම උත්සාහයක්ම තමුසලාගේ ශනසිල්ල ළඟා කරගන්න විවුර්ත වේවා කියලා හිතෙන් හිතනවා නම් ජුරුවේ කියලා බුදුහාමුදුරු තීරණය. එතකොට බුදුහාමුදුරුව අදාරනවා මේ ආකාරයෙන් තමාගේ සිත සංවිධාන වූ පුජ්‍යයාට වෙන ලැබෙන අයිතිවාසිකම් බුදුහාමුදුරු පෙන්නනවා එයාගේ සිත අර සියලු කෙලෙස් වලින් අම් සම්පූර්ණයෙන් ඔය ඔය ලක්ෂණ යටතේ උන් ඒ පුජ්‍යලයාගේ සිතුම් පැතුම් ඔය ආකාරයටපත් වෙනකොට අර මේ කම්පන ස්වરૂප, කලබල ස්වરૂප ආදී මේ සියල්ලම නවතුනේ. මේ කියන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත්වීමට සිත හදාපු ආකාරය පෙන්වන මේ සූත්‍රයක් මේ අපි මේ මුලින්ම ගත්තේ. බුදු වෙනවා කියන්නේ සිත හදා ගන්න මට්ටම. ඒකට අපිටත් උවමනා ගන්න හිත හදාගන්න. ඉතින් අර අන්තිම කොනට හදාපු උත්මයාගේ ජීවිත රටාව ගත්තාම අපිටත් මෙන්න චුට්ටක් විතර හදාගන්න ඒක උදව් වෙනවා. නමුත් දැන් මෙතන පෙන්නවා බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මේ චිත්ත මට්ටම හදාගෙන බෝධි මූලයට ගිහින් කලින් ඒවා ඔක්කොම හදාarලා බෝධි මූලයේ වාඩි වෙච්ච හැටි. උන්වහන්සේගේ සම්පාණ සිටී තිබිච්ච අර සියලු දේවල් ලොක මැදලා ඔක්කොම ඔක්කොම සම්පූර්ණයෙන් ඒවා පරාජය කරපු තත්ත්වයට යටපත් කරලා තිබිච්ච නිසා උන්වහන්සේට සුළු වේලාවකදී උන්වහන්සේගේ සමාධිතාව ඉකරගෙන ඒක ධ්‍යානයේ සමාධින්ද ධ්‍යානයේ සමාධිනේ කිව්වේ අර චිත්ත ඒකාග්‍රතාවයේ කම්පන වලින් තුරන් වූ විසංසල භාවයටපත් වෙන්න උන්වහන්සේට පුළුවන්. ඒ පුළුවන් වෙච්ච එකත් එක එක මට්ටම් වලින් චතුර්ථ ධානය දක්වා ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන දක්වා තමන් වහන්සේගේ සිටිවිලි එන්නේ එන්නේ එන්නේ එන්නේ බැසිවේ. මේ කියන්නේ උන්වහන්සේගේ අවසාන මේ තත්ත්වයට උන්වහන්සේ ගත එක්තරා ලකුණු ලකුණු පොඩ්ඩක්. ඒකට ඒකටපත් කළා උන්වහන්සේ ඉස්සල්ලාම ඒ සම්පූර්ණ සිතේ තිබිච්ච ඔක්කොම අර නොසන්සුන් ස්වરૂපයටපත් වෙලා ධ්‍යානයේ සිතපත් වෙලා ඒ ධ්‍යාන ස්වરૂපෙන් තැම්පත් වුණ හැටියේ චතුර්ථ ධ්‍යානයේදී සම්පූර්ණ ආස්වාද ප්‍රසවාස නවතින. ආස්වාද ප්‍රසවාස නවතිනවා කිව්වේ ආස්වාද ප්‍රසවාස කුලං යතුර්ජීව නවතිනා නෙවෙයි. ඒක දැනෙන තත්ත්වයේ තමා සිවුම් වෙලා සිවුම් වෙලා සිංගලා නොදැනෙන තත්ත්වය. අන්නොච්චර සිවුම් අවස්ථාවටයි ওই චතුත්ථ ඥාණයෙන්පත් වෙන්නේ. ඒ චතුත්ථ ඥාණයෙන්පත් වෙච්ච උන්වහන්සේ යාම තුනට පළවෙනි යාමේ දෙවෙනි යාමේ තුන්වෙනි යාමේ පළවෙනි යාමේ උන්වහන්සේ අනුස්මරණයට හැරිව්වේ කිව්වා పూర్වේ නිවාසාමි පෙර විසු කඳ පිළිවෙල පෙර විසු කඳ පිළිවෙල කිව්වහම රහත් පතේ බුදුන් මේ සම්මා සම්බුදුන් පතේ බුදුන් රහතන් වහන්සේ අපි අපි කියවා මේ ප්‍රතන ඔය ඔක්කොන්ටම පෙර විසු කඳ පිළිවෙල තම තමන්ගේ මට්ටමේ හැටියට කරන්න එතකොට මොකද්ද මේ අපි ගත්තොත් අපි අපි හිතපු පෙර විසු කඳ පිළිවෙල මොකද්ද කියන්නේ අපිට ඉතයි අපිට ඉතින් ගිය ආත්මෙ මොකෙක් කියලා හිතියද වලගම් බාහුද දිරිසංග රෝද ඈ මේ හිතියද ඒ ලොකුවා තමයි හොයන්නේ බොහෝ විට මේ කියලා එහෙම හොයන්නයි අපි හදන්නේ නෑ ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙර විසූ කඳ පිළිවෙල කිව්වේ දැන් මේ මේ මොහොතට කලින් මා හිතේ කොමුණ තත්ත්වයේ කියලා ඉස්සෙල්ල එතන නෑ ඊළඟට ඊළඟ මොහොතේ හිත මං හිතේ කොහොමද මේමයි ඊළඟම අන්න බුදුහාමුදුරු සාරා සංකේ කල්පලක්ෂය පාරමී පුරලා චිත්ත සුද්ධියක් හදලා මේ සෑම දෙයකම උපරිම මට්ටමට දියුණු කරපු නිසා උන්වහන්සේට ජාතියක් පාසා පසුපසට යන්න පුළුවන්. ජාතියක් පාතකොට උන්වහන්සේට පෙනෙන්න පටන් ගන්නවා. අහවල් කාලේ මේ සිටිවිල්ල තිබිලා මේ සිටිවිල්ල ආසිටිවිලා තියෙනවා දිව්‍යමය සැප විඳපු ස්වරූපයක් මේ පේන්නේ ඒකයි. අන්න චාතුරු මහරජගේ හිතු පෑන්නේ. ඈ ඔන්න හොම හොම හොමම අනන්ත ಜಾති පෙන්නන. ඒ අනන්ත ಜಾති වල මේ මොකටද මේ බුදුහාඳුරු මේ අනන්ත ಜಾති හොයන්නේ? මොකද්ද මේ වුමනා? මේකේ සම්බන්ධතාවය නැතිකරන්න සිතට උගන්වන්න ඕන මේකයි මම මේක අයින් කරන්න හදන්නේ. තාම චිත්ත සුද්ධිය ලැබුවා මිස නිවන් අවබෝධ කරලා නැහැ. නිවන් අවබෝධ කරගන්න කියන්නේ මේ ලෝක ධාතුවත් එක්ක තියෙන සිතේ සම්බන්ධතාවයේ සරාගී ස්වરૂපේ අයින් වෙලා මේ උත්මයා බලාගෙන බලාගෙන බලාගෙන යනකොට ජාතියක් ආසා ලොකු ලොකු තත්ත්වවලින් පුංචි පුංචි තත්ත්වවලින් ඉපදලා තියෙනවා හැම තැනකදීම කරලා තියෙන්නේ විඳවලා තියෙන්නේ මොනවද විඳවලා තියෙන්නේ নানা ආකාරවල රිදුම් වලින් යුක්තව ජීවිතේ ගෙනල්ලා තියෙන හැම තැනම එහෙමයි සක්විති රජ වෙලා හිටියත් එතනත් යම් කිසි විදුම් ප්‍රමාණයක් තියෙනවා. උත්පත්තියේ තියෙන දෝෂය ඕකයි. විඳින්න නැතුව නැහැ. විඳින්න ඕන අඩු වැඩි වෙමි. නමුත් කොයි වෙලාවෙ විඳෝ. අන්න ඊළඟට උන්වහන්සේ ඒ ගැන කාරණා තේරුම් අරගෙන උන්වහන්සේ මධ්‍යම ආමේ චතුපපාද ඥානය කියන්නේ මිනිහෙක් කියලා ඉඳලා දෙවි කෙනෙක් වෙන්නේ කොහොමද? මිනිසෙක් වෙලා ඉඳලා මල්ලෙක් වෙන්නේ නරියක් වෙන්නේ කොහමද? චුති උත්පත්ති පිළිබඳව උන්වහන්සේ මොන සංයෝගයේද බල්ලා වුනේ? මොන සංයෝගයේද මිනිසයා වුනේ? මොන සංයෝගයේද පෙරේතයා වුනේ? මොන සංයෝගයේද දේවත්වයට ගියේ? මොන සංයෝගයේද බ්‍රහ්මත්වයේ? කියන චුති උපපම දිව්‍ය චක්ෂු විඥානය කියලා කියන ඒ චුති උපපාද ඥාණය ඒ මොකක්ද කියන්නේ? නාසයේ හෙව්වා යාසයෙන් මේ හැම සිතක් අස්සෙම සරාගී ස්වરૂපයක්. සරාගී කියන අල්ලන ශක්තියක් තිබිච්ච නිසායි පෙරේතයා වුනේ ධම්මදිව්‍ය රාජයා වුනේ අල්ලන ශක්තියක් ධම්මහිතෙත් තිබුණා පෙරේතෙත් තිබුණා කොයි සිතෙත් උට අල්ලන ශක්තිය නැති වුණාට මේ සත්ත්ව කෙනෙක් මොකුත් නැහැ. ඒ සතා ලෝකෙම නැහැ. ඒ ඇල්ලිලා ලෙහිලා යනවා. මේ ලියන්නේ කොහොමද කියන එක උන්වහන්සේ තේරුම් ගත්තේ අනුයම කොහොමද ආශ්‍රවක්ෂේ කර ඥානයි ආශ්‍රව භව ආශ්‍රව විඥාසෝ අවිඥාසෝ කියන ආශ්‍රවයන් කියන්නේ මේ සසරට සත්‍ය අලෝල තියෙන මූලික ක්‍රියා ස්වરૂප හතර අහුණා ඒ වශයෙන් උන්වහන්සේ නැති කරන ස්වરૂපෙට චිත්තේ දෙල්ලලා උන්වහන්සේ සම්පූර්ණ අලුයම සියලු කෙලෙසන් නැසා සම්මා සම්බුද්ධ. ඔන්න දැන් බයිබලයේ සූත්‍රය අවසානයේ එවට තවත් ඉතින් ඔය ධ්‍යාන විස්තර රෝය ඌවට වඩා ඌව වැඩක් නෑ මේ අයිට ඒ කාලේ වෙනකොට ඔයලා නිකම්ම ධ්‍යානය මොකක්ද කියන එක තේරුම් ගන්න. මේ ඕනේ නැති කොටස් කරේ ළඟ ගියාම ඒ බරටම එපා. ඒක නිසා දැන් අපට තේරුම් ගන්න පුළුවන් වුණා ඒ ඒ අවස්ථාවල් වලදී මේ කලින් කියවූ ක්‍රමයේ හැටියට ඒ ඒ වස්තු වස්තුන් එක්ක තීරණ ගැනීම තීරණ කිව්වෙ මේකෙන් මෙහෙම කරනවා කියන එක අපිට හිතන්න බෑ අර අර නරක ස්ථාන අර ස්ථාන වලට ගිහිල්ලා පොයේ දවස්වල බය වුණා කිව්වේ මෙතන මෙහෙම එකක් තියෙනවා මෙයා මට විරුද්ධ වෙයි මෙයා මට පක්ෂ වෙයි. මේ දෙකම ඒ වෙලාවේ ලැබෙන එක එක්ක විතරක් පාවිච්චි කිරීම තමයි එන්නේ. තීරණයක් ගන්න කිසි කෙනෙක් කිසි වස්තුවක් කිසි බුද්ධලේ කිසිවක් එක්ක බෑ. ඒ වස්තුවයි පුජ්‍යලයයි හමු වුණාට පස්සේ වස්තුවේ විකාශනයේ එළිදරව් වෙන දේ හැටියට මූරපත්. එතකොට වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු අයින් වෙනවා ලැබෙන දෙයට මූණ දෙන්න තමයි ලෑස්ති වෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් තමා ඉදිරියේ ඉන්නවා. ඒ මිනිසයා. නැගගෙන කලින් තීරණයක් කරන්න බෑ. එයා මොනවට ඉන්නවද මොනවද? ඒ වගේ අපි නිරන්තරයෙන් ආශ්‍රය කරන පුජ්‍යලයා වුණත් හැම වෙලේම මිනිහා අලුත් කෙනෙක්. අපිට දෙපාරක් පුජ්‍යලයක ආශ්‍රය කරන්න හම්බෙන්නේ. හැම වෙලේම අපි ආශ්‍රය කරන්නේ අලුත් පුජ්‍යලයක්. අලුත් ඉන්නේ. දෙපාරක් එක දෙයක් දිහා බලන්න බෑ. ඒ මොකද? එකපාරක් බලලා ආත් බලලා අනිත් පාර බලන දෙක වෙනස්. අන්න ඒක නිසා ඒ ලෝක හැම එකක්මත් එහෙමයි වින්සත් එහෙමයි. එම නිසා අපට හැම වෙලේම අලුත් මිනිහෙක් හම් වෙන බවත් අලුත් වස්තුවක් හම් වෙන බවත් අපි ඒ වස්තුව ගැන සුළුබුල දන්නේ නැහැ. ඒක ඉදිරිපත් කරන කාරණේ හැටියට අපි නරක නොවි අප අනත්යක් කර නොගෙන අපි ඒවත් එක්ක සුරු කරනවා කියන සත්‍යයට බැස්සොත් අන්න අර කියන කම්පන සෑහෙන ප්‍රමාණයක් අඩු කරලා ජීවිතේ සරසා ගන්න පුළුවන් කියන එකයි මේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා ඔන්න දැන් මේ දේශනාව අවසానයි. දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්න අහන්න තියෙනවද? කවුද රැල්බුල් වෙන්නේ අහන්නද නෑ. හොඳයි එහෙනම් අද ප්‍රශ්න නැතුව ඇති. කාටත් මම හිතනවා මේ වෛද්‍යරෝ සූත්‍රයෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගැනීමට තරම් කරුණු පෑදෙන්නේ නැති අපි නිරන්තරයෙන් මේ වාංශෙන්නේ මේ කියවන්නේ මේ මේ විදිහේ වාසනාවන්තී ලෝකේ කවදා සිටියේ නිසා බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ආගම කියන එක පවත්වන්න පුළුවන්. මේ විදිහේ අය නොතිබුණු නොහිටියා නම් බුද්ධ ආගමත් නැහැ. බුද්ධ ආගමේ ලැබෙන ප්‍රයෝජන. දැන් මේ හදවත් වල බෞද්ධ දර්ශනයේ එක්තරා ප්‍රමාණයක තැන්පත් වෙලා තියෙනවා. ඒ වාගේම ඊ ක්‍රියාමාර්ගයේ ලෝකයේ අයිතිය තවන්න පුළුවන් තත්යක ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයක මේ සෑම දෙනාම ඉන්න නිසා ඒ කාටත් යහපතකුයි සිද්ධ වෙන්නේ නිසා අද ඒවා වර්ධනය කර ගැනීම සඳහා අද කරන ලද මේ දේශනාවෙන් මේ සෑම දෙනා නොසිඳුවේ යහපත සලකා. ඊට අනුව සතරට ප්‍රීතියටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපා වැසුරු කරන්නා වූ ස්ථානවලටත් අලිගුරු සීලම දිවරාජ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා මේ සෑම දිනාටම ඒ දිවිරාජ තුමියාගේ ආශිර්වාදයේ යොමුවී කරදර කම් කරදු චිත්ත පීඩනාදී ස්වරව මේ උසස් ගුණ ධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා. ඒ දිවිරාජ සමූහයාට තම තමන් නම් ඉන්නේ සීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් බෝධ පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන චිත්තාවතා සම්මේ කියන ගාථාවෙන් දෙවියන් එත්තාවතා ධම්මේ කියන කාරණා ආකාශට්ටාජිවා ඥාතීන් දෙපින් දෙන්නේ ධම්මේ. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිත්තම් වද්ධා වචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු